සහ ලෝකෝත්තර වශයෙන් කියලා අරමුණු තියෙනවා මුදුන්පත් කරගන්න. සාක්ෂාත් කරගන්න. ඉතින් මේ මොන විදිහේ අරමුණක් තිබුණත් ඒ අරමුණු සාක්ෂාත් කරන්න ඒ අදාළ කෙනා ළඟ ඇති කරගත යුතු ප්‍රධානම ගුණයක් තියෙනවා. ඒක තමයි අප්‍රමාදය කියලා කියන්නේ. ඉතින් අප්‍රමාදය කියන එක නැතුව ලෞකික වුණත් ලෝකෝත්තර වුණත් කිසිම අරමුණක් කරා යන්න ලැබෙන්නේ නැහැ. පමාවට ලක් වුණොත්. ඉතින් ගොඩක් අය මේක අහලා තිබුණාත් දන්නේ නැහැ කොහොමද මේ අප්‍රමාදය කියන එක ප්‍රායෝගිකව අනුගමනය කරන්නේ? අපි කොහොමද මේක ජීවිතය තුලින් අත්දකින්නේ? මොන විදිහටද මේක සිද්ධ වෙන්නේ කියලා බොහෝ විට දන්නේ නැහැ. ඉතින් අපි මේ කතා කරන්න බලන්නේ කොහොමද මේක ජීවිතයට ප්‍රායෝගිකව ගලපගන්නේ කියලා. ඉතින් අපි කලින් වීඩියෝ වල සඳහන් කළා අප්‍රමාදය කියලා කියන්නේ මොකක්ද කියන එක ගොඩක් අය අප්‍රමාදය කියලා ඇහුවත් එහි අර්ථය දන්නේ නැහැ. අප්‍රමාදය කියන වචනේ අහලා තියෙනවා. දැන් වුණත් ඔබ ඔබේ හිතින් අහන්නකෝ අප්‍රමාදය කියන්නේ මොකක්ද කියලා ඔබේ හිතට කතා කරලා අහන්නකෝ ඔබට උත්තරයක් එනවද කියලා. ගොඩක් වෙලාවට දන්නේ නැහැ. අප්‍රමාදය කියලා කියන්නේ වෙන කිසි දෙයක් නෙමෙයි සතිමත් බව. සිහියෙන් ඉන්න එක. අපි සිහියෙන් ඉන්න වෙලාවට විතරයි අපිට අප්‍රමාදී වෙන්න පුළුවන්. අසතිමත් වෙලාවට අපි ප්‍රමාද වෙලා තමයි ඉන්නේ. ඉතින් මේ සතිමත් බව කියලා අප්‍රමාදය කියන්නේ සතිමත් බව කියලා කිව්වහම කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක මේ පැවිදි අයට කරන්න තියෙන දෙයක්, බණ භාවනා කරන අයට කරන්න තියෙන දෙයක්, ජීවිතයේ අන්තිම කාලේ කරන්න තියෙන දෙයක්, ලෞකික ලෝකෙට මේක හරියන්නේ නැහැ කියලා හිතෙන්න පුළුවන්. මොකද මේ සතිමත් බව කියන එක ධර්මයේ තියෙන වචනයක් වගේනේ පේන්නේ. නමුත් මේ සත්‍ය කියන එක ලෝකෙට මුලින්ම හඳුන්වලා දුන්නේ බුදුරජාණන් වහන්සේ. ඉතින් බුදුරජාණන් වහන්සේ කියන්නේ කවුද කියලා දන්නේ නැති වුනහම තමයි අර වගේ සංකල්ප හිතට එන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය විශ්ව ධර්මයක්. ඒක මේ වෙන්වුණු පිරිසකට විතරක් කරන්න පුළුවන් දෙයක් නම් ඒක විශ්ව ධර්මයක් වෙන්න බෑ. වෙන් වෙලා ඉන්න මෙන්න මේ වගේ කට්ටියකට විතරයි මගේ ධර්මය අනුගමනය කරන්න පුළුවන්. මේ වගේ අයට බෑ කියලා කියනවා නම් ඒ ධර්මය විශ්ව ධර්මයක් වෙන්න බෑ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඊටාම් පාටු ධර්මයක් එතකොට. ඇත්තටම එහෙම නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය උන්වහන්සේගේ පෞද්ගලික මතයක් නෙමෙයි. උන්වහන්සේ මේ ලෝකේ අතහස භාවය තමයි දැක්කේ. ඒක තමයි උන්වහන්සේ හෙළි කළේ. ඒ නිසා මේ සතිමත් බව කියන එක ඇත්තටම කරන්න පුළුවන් දෙයක්. මේක බැරි දෙයක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ ලෝකේ ඕනම කෙනෙකුට කරන්න හිතනොත් කරන්න බැරි දෙයක් දේශනා කරලා නැහැ. ඉතින් මෙතන වෙලා තියෙන්නේ ඇත්තටම අපි මේ දැනුමට විතරක් සීමා වෙලා මේක ප්‍රායෝගිකව පුහුණු වෙන්නේ නැති නිසා අපි හිතනවා මේවා අපිට කරන්න බෑ කියලා. හරියට පීනන්න ගොඩ ඉඳගෙන මේ දේශන පවත්වනවා වගේ තමයි. ඒගොල්ලෝ ඇත්තටම දක්ෂයි දේශන පවත්වන්න ගොඩ ඉඳගෙන වතුරට බැස්සට පස්සේ පීන ගන්න දන්නේ නැහැ. ඇත්තටම හරියටම පිහිනීම ගැන දන්නේ පීනන කෙනයි. එයාට සමහර විට තියරිය නැති වෙන්න පුළුවන්. එයාට හරියටම ඒ ක්‍රියාවේ දක්ෂයා වෙන්නේ ඒ පිහිනන්න දන්න කෙනා, වතුරට බහැපු කෙනා. තමයි ඒක හරියටම දන්නේ. අන්න ඒ වගේ මේ සතිමත් බව කියන එක පුහුණු වෙන්නේ නැති තාක්කල් අපිට මේක ගැන හරියට හිමක් ගන්න බෑ. ඇත්තටම අපි මේක පුහුණු වෙනවා නම් අපිට මනසේ සැබෑ වෙනසක් ඇති වෙනවා අපිටම අත්දකින්න පුළුවන්. ආයේ ඒකට සාක්ෂිකාරයෝනි නෑ. තමන්ට තමන් තුළින්ම මේක අත්දකින්න පුළුවන්. මොකද මේක බුදුරජාණන් වහන්සේ දේශනා කරපු බුද්ධ වචනයක්. උන්වහන්සේ සතිපට්ඨාන සූත්‍රයේම දේශනා කරලා තියෙනවා. මේ සත්‍ය කියන එක සතිමත් බව කියන එක යම්කිසි කෙනෙක් පුහුණු වෙනවා ඒ පුහුණු වෙන කෙනාට මෙන්න මේ වගේ ආනිසංස ලැබෙනවා ප්‍රතිඵල ලැබෙනවා මෙන්න මේ තරම් කාලෙකින් මෙන්න මේ තරම් කාලෙකින් කියලා කාල සීමාවක් සහිතවම දේශනා කරලා තියෙනවා. මම ඒ ගැන මේ වෙලාවේ කතා කරන්නේ නැහැ. ඉතින් මම මේ බුදුරජාණන් වහන්සේගේ වචනයක් කියලා කිව්වේ මේක විශ්වාස කරන්න පුළුවන් නිසායි. මේක උපයන්න පුළුවන් දෙයක් බුදුරජාණන් වහන්සේගේ වචනයක් නිසා. ඉතින් ඇත්තටම මේකේ ප්‍රතිඵල බලන්න පුළුවන් වෙන්නේ Taman මෙහි යෙදෙන ප්‍රමාණය අනුව තමයි. අපි අර මාසෙට සැරයක් වෙන පොයේ දවසට පුළුවන් වුණු වෙලාවට අතරින් පතර කරලා කවදාවත් මේක ප්‍රතිඵලයක් අපිට අත්දකින්න ලැබෙන්නේ නැහැ. සතිමත් භවයේ විතරක් නෙමෙයි මේ ලෝකේ කිසිම ශිල්පයක ඒ විදිහට අකණ්ඩව කරන්නේ නැතිනම් අතනෑර කරන්නේ නැතිනම් අපිට ප්‍රතිඵලයක් දකින්න හම්බ වෙන්නේ නැහැ. ඒක සාමාන්‍ය කෙනෙකුට තේරෙනවා. ඉතින් මේ සතිමත් බව පුරුදු කරනවා කියන කෙනුත් තියෙන්නේ අකණ්ඩව අතනෑර පුහුණු වේඳුනොත් ඔන්න අපිටම ප්‍රතිඵල බලා ගන්න පුළුවන්. ඉතින් අපි කියන්නේ අර හුදු දැනුමින් දේවල් හොයන්න යනවට වැඩිය ප්‍රායෝගිකව පුහුණු වෙලා බලන්න එතකොට ඔබට මේ යමක් තේරෙයි. හුදු දැනුමින් නිවනක් හෝ සාමකාමී බවක් හෝ මනසේ සැනසීමක් හොයන්න බෑ. ඒකෙන් වෙන්නේ අපේ මනස වාදයට තර්ක විතර්කයට වැටෙන එක විතරයි. ප්‍රායෝගිකව පුහුණු වෙලා බලන්න. ඉතින් දැන් අපි මේ කතා කරන්නේ සතිමත් බව පුහුණු වීමක් ගැනනේ. සමහර අය හිතනවා මේ සතිය කියන එක අපි ළඟ නැහැ. අපි ඒක අලුතෙන්ම උපදවා ගන්න ඕනේ කියලා. ඇත්තටම එහෙම නැහැ. මේ සතිමත් බව කියන එක දැනටමත් අපි ළඟ තියෙන දෙයක් අපි දන්නේ නැහැ තියෙනවා කියලා. මෙන්න මේ නොදන්නාකම නිසා තමයි අපිට අමුතුවෙන් පුහුණුවක යෙදෙන්න වෙලා තියෙන්නේ. කුමක් සඳහාද? නැති සතියක් උපදවා ගන්න නෙමෙයි. තියෙන සතිය, මෙතුවක්කල් තිබුණු සතිය තිබුණා කියලා හඳුනගන්න. එතකොට තේරෙනවා කාලයක් ගියාම අනේ මේක අපි ළඟ මුල ඉඳලම තියෙනවා, තිබිලා තියෙනවා නේද කියලා. ඉතින් දැන් අපි බලමු අප්‍රමාදය කියන්නේ සතිමත් බව කියලා දැනගත්තා වගේම දැන් සතිමත් බව සිහියෙන් ඉන්නවා කියන්නේ මොකක්ද කියලා ගොඩක් අයට වැටහීමක් නැහැ. ඔබත් දැන් ඔබ හිතින් අහන්නකො සිහියෙන් ඉන්නවා කියන්නේ මොකක්ද කියලා උත්තරයක් එයිද? ගොඩක් අයට එන්නේ නැහැ. ඇත්තටම සතිමත් බව කියලා කියන්නේ මේ මොහොතට තියෙන අවදිමත් බව. අවදියෙන් ඉන්නේ මේ මොහොතේ. මේ මොහොත ගැන තියෙන පූර්ණ දැනුවත් භාවයට තමයි අපි සතිමත් වෙනවා කියලා කියන්නේ. ඒ කියන්නේ මේ මේ මොහොතට අවදි වුණාම තමයි ඇත්තටම Taman Taman එක්ක ජීවත් වෙන්න පටන් ගන්න. Taman Taman එක්ක යාළු වෙලා ඉන්නේ. Tamanට Taman කවුද කියලා අඳුන ගන්න පුළුවන් වෙන්නේ මේ සතිමත් බව පුරුදු කරොත් විතරයි. සාමාන්‍යයෙන් මානව මනස පුරුදු වෙලා තියෙන්නේ බාහිරය සමග සම්බන්ධතා පවත්වන බාහිරයත් එක්ක තමයි ගනුදෙනු. ඒක මම මෙහෙම විස්තර කරන්නම්. දැන් අපි සතුට සැනසීම හොයන්න බාහිරයේ දේවල් වෙනස් කරන්න හදන්නේ. පණ ඇති පණ නැති. ජීවි අජීවි දේවල් වලින් තමයි අපි සතුට හොයන්නේ. අපි මේ දේවල් අපිට ලං කරගන්නේ අන්නේ ඒ එහෙම නිසායි. අපි හිතනවා බාහිර දේවල් වලින් තමයි මට සතුටින් ඉන්න පුළුවන් කියලා. ඇත්තටම ඔබ ඔබේ හිතින් අහන්නකෝ ඒකෙන් වෙන්නේ මානසික ආතතිය අසහන වැඩි වෙනවා. ඇයි මම හිතනවා මගේ සතුට සැනසීම රැඳිලා තියෙන්නේ බාහිර පණ ඇති පණ නැති දේවල් මත කියලා. ඊට පස්සේ අපි ඒව ලං කරගන්න දඟලනවා. ලං කරගත්තට පස්සේ මට ඕනි විදිහට පාලනය කරන්න දඟලනවා. හොඳට බලන්න ඔබේ හිත දිහා. අපි බලන් අපි කරන්නේ මේක. අපි ඕනම කෙනෙක් පණ ඇති කෙනෙක් ලං කරගන්නේ පණ නැති දෙයක් ලං කරගන්නේ මේ නිසා. මොකද අපේ තියෙන මේ වැරදි දෘෂ්ටිය නිසා අපේ සතුට සැනසීම රැඳිලා තියෙන බාහිරය මත කියලා තියෙන මේ වැරදි අදහස නිසා අපි මුළු ජීවිත කාලෙම ලොකු සටනක ඉන්නේ නමුත් කවදාවත් අන්තිමට මිය යන මොහොත දක්වාවත් හිතන විදිහේ සතුටක් සැනසීමක් ලැබෙන්නේ ලැබෙන්නේ නැති හේතුව තමයි මේ බාහිරයත් එක්ක අල්ලන පොර බැදිල්ල නිසා. ඉතින් ඔය සතුට හොයන්නත් බාහිරයත් එක්කනේ දඟලන්නේ. දුකක් ආවහමත් මොකද්ද වෙන්නේ ඔබට? ඔබ දුක් වේදනා වලට මුහුණ දෙනකොටත් අපි බාහිරයට තමයි චෝදනා කරන්නේ. බාහිරේ යමක් නිසා තමයි මට මේ දුක ආවේ කියලා. ඉතින් අපි මුළු ජීවිත කාලෙම බාහිර ලෝකේ වෙනස් කරන්න හදනවා මට සතුටින් ඉන්න. මගේ සැනසීම වෙනුවෙන්. බලන්න මොනතරම් ආත්මාර්ථකාමී මනසක්ද කියලා. ඒ ආත්මාර්ථකාමීත්වය නිසාම තමයි ඒගොල්ලන්ට ආතතිය අසහන එන්නේ. ඒ නිසා තමයි ඒගොල්ලෝ අනිත් බාහිරය වෙනස් කරන්න හදන්නේ. ඇත්තටම මේ සතිමත් වීමෙන් අපි කරන්නේ මේ බාහිර ආවර්තී මනස බාහිරයත් එක්ක දඟලන මනස ඇතුළතට ගන්නවා. අභ්‍යන්තරයට ගන්නවා. අන්තරාවර්තී කරනවා. එතකොට තමයි තමන් තමන් එක්ක ජීවත් වෙන්න පටන් ගන්නෙ. එතකොට තමයි තමන්ට තමන් කවුද කියලා අඳුන ගන්න පුළුවන් වෙන්නේ. ඔබම බලන්න අපි මෙතුවක්කල් අනිත් අය කවුද කියලා නම් දන්නවා. තමන් කවුද කියලා දන්නේ නැහැ. තමන් කවුද කියලා අඳුන ගන්න හිතන්නේවත් නැහැ. තමන් කවුද කියලා බාරගන්නෙත් නැහැ. මම මෙහෙම කෙනෙක් කියලා බාරගන්නෙත් නැහැ ගොඩක් අය. ඉතින් මේ සතිමත් වීමෙන් කරන්නේ තමන්ව අඳුන ගන්න එක. තමන් කවුද කියලා. අපි මෙතුවක්කල් ජීවත් වුනේ බාහිර අය එක්ක මිසක් තමන් තමන් එක ජීවත් වෙලා නැහැ. මිය යන මොහොත දක්වාම මිනිස්සු කරන්නේ මේක. ඉතින් මේ සතිමත් වීමෙන් හිත ඇතුළට ගත්තට පස්සේ යාට තේරුණාම මේ ප්‍රශ්නවලට දුක් දුම්නස් හැම දෙයකටම හේතුව තියෙන්නේ මේ ඇතුළතයි කියලා ඔන්න එයා ඇතුළත තමයි වෙනස් කරන්න හදන්නේ. ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක තියෙන්නේ ඇතුළත උත්තරයක් තියෙනවා නම් ඒක තියෙන්නේ ඇතුළත. එතකොට යා මේ ඇතුළත තමයි වෙනස් කරන්න හදාන්නේ. බාහිරය වෙනස් කරන්න දඟලන්නේ එතනින් එහාට. වරින් වර හිත එතනට වැටෙයි. මොකද එකපාරටම මේ 100ට 100ක් සතියේ ප්‍රතිඵල අපිට ලැබෙන්නේ නැහැ. මොකද අපි කාලයක් පුහුණුනාම තමයි මනස හරියටම මෙතනට එන්නේ. එතකන් වරින් වර අර පුරුද්දට බාහිරත් එක්ක හැප්පෙන්න අපි යනවා. ඒක සාමාන්‍ය ස්වභාවික දෙයක්. ඒ වගේ තැනකදී කටයුතු කරන්න ඕනේ කොහොමද කියලා අපි පස්සේ කතා කරමු. දැනට අපි කියන්නේ මේ ඇතුළත දෝෂය අහු වුණාට පස්සේ එයා උත්සාහ කරන්නේ තමන් හදාගන්න, තමන් හැදෙන්න. එතකොට එයාගේ ආකල්පමය වෙනසක් සිද්ධ වෙනවා ඇතුළත. මෙතුවක් කල අපි කරන්නේ අනුන් හදන්න ගිය එකනේ, ලෝකික හදන්න ගිය එකනේ. ඒ වගේම ලෝකයේ අපේ වැරද්දක් පෙන්වුවට අපි කැමතිත් නැහැ. නමුත් දැන් Tamanටම Tamanගේ දේ දැක්කට පස්සේ ප්‍රත්‍යක්ෂ වශයෙන් සියල්ල හේතු සහිතව ඔන්න එයාට සිද්ධ වෙනවා Taman තුලින් වෙනසක් වෙන්න. දැන් මේක මේ වර්තමාන ලෝකෙට පොඩ්ඩක් ගලපලා ගන්න. මුළු ලෝකෙම ඇවිලෙමින් තියෙන්නේ. මේ වෙලාවේ ඔබ වුණත් බාහිර ලෝකයට නෙමෙයි චෝදනා කරේ. බාහිර ලෝකයට තමයි චෝදනා කරන්නේ හැම මිනිස්සයම වගේ 199ක්ම මිනිස්සු මේ මුලාවට මේ උගුලට අහු වෙලා ඉන්නේ. ඇත්තටම ලෝකේ සාමය ඕනි නම් ඔබට ලෝකේ සාමය සැනසීම සතුට රටක සාමය සැනසීම සතුට ගමක පවුලක ඕනි නම් ඔබ කරන්න ඕනි මොකක්ද? ඔබ ඇවිලිලාද ලෝකේ සාමය හදන්න යන්නේ. එහෙම වෙන්න බෑ. ඉස්සෙල්ලා ඔබ සාමකාමී වෙන්න. ඔබ තුල සාමය හදාගන්න. එතකොට ඔබ ලෝක සාමයේ කොටසක් වෙලා ඉවරයි. මම නැවතත් ඒ වාක්‍ය කියනවා. අපි 10 දෙනෙක් හිටියොත් අපි දහ දෙනා ලෝකෙ වෙනස් කරන්න යන්න කලින් අපි දහ දෙනා ඇතුළතින් සාමකාමී වෙන්න පටන් ගත්තොත් අපි දහ දෙනා ඇතුළතින් නිවෙන්න පටන් ගත්තොත් අපි දහ දෙනා ඇතුළතින් සතුට කියන කාරණේ නියමාර්ථය හොයාගත්තොත් ඒ දහ දෙනා මේ ලෝක සාමයේ කොටසක් වෙලා ඉවරයි එතකොට. ඉතින් මේ විදිහට හැම කෙනාම හිතනවා නම් මේ සාමය කියන එක Taman තුලින් හට ගන්න ඕනි දෙයක්, Taman තුලින් උත්පාදනය වෙන්න ඕනි දෙයක් කියලා මෙච්චර දඟලන්න ඕනිද ලෝක සාමය ගේන්න. ලෝකෙට සතුට ගේන්න, පවුලේ සතුට සමගිය ගේන්න නෑ. මොකද අපි අපිට මේ සාමය කියන එක මෙච්චර දුර වෙලා තියෙන්නේ අපි හදාන්නේ ලෝකෙ වෙනස් කරන්න. හැම කෙනාම අනේකා වෙනස් කරන්න හදනවා මිසක් Taman තුලින් වෙනස් වෙන්නේ නෑ. ඉතින් බලන්න බුදුරන් වහන්සේ මේ දේශනා කරපු ක්‍රමවේදය ප්‍රායෝගිකව පුහුණු වෙනවා නම් කොයිතරම් වැදගත්ද කියලා. හැබැයි අපි හුදු දැනුමට විතරයි යට වෙලා තියෙන්නේ. ඉතින් අපේ මේ උත්සාහය මේක ප්‍රායෝගිකව ඇත්තටම මේ තියෙන දෙයක් ජීවිතයට එකතු කරගන්න උදව් කරන එක. සතිමත් වීම හරහා. ඉතින් මේ ඇතුළතට යොමු වුණාට පස්සේ ඔබට තේරෙනවා මේ ලෝකෙත් එක්ක පොරාලන්න දෙයක් නැහැ. Taman තුලින් තමයි Tamanගේ සතුට හෝ දුක තීරණය කරන්නේ. ලෝකේ කාටවත් බෑ Tamanට දුකක් හෝ සතුටක් දෙන්න. ඒක තීරණය වෙන්නේ Taman තුලින්. හැබැයි වරින් වර මම අර කලින් මතක් කරා වගේ අපේ හිත පුරුද්දට වැටෙනවා. අපි ලෝකෙ තුලින් තමයි සතුට හොයන්න යන්නේ. අපි දුක් විඳිනකොට ලෝකෙට චෝදනා කරන්න යනවා වරින් වර මෙතනට වැටෙයි. නමුත් ඒ ගැන පසුතැවෙන්නේ නැතුව අපි අතනෑර මේ උත්සාහයෙන් මේ සතිමත් බව පුරුදු කරන්න ඕනේ. ඒකාන්තයෙන් ඔබට ප්‍රතිඵල ලැබෙනවාමයි. මතක තියාගන්න මේ සතිමත් බව කියන එක විශ්ව ධර්මයක් කියලා මම කිව්වා. යම් කිසි කෙනෙක් සතිමත් බව පුරුදු වෙන්න පටන් ගත්තොත් එයාගේ මේ චිත්ත තරංග, එයාගේ මේ වෙනස මේ විශ්වයට දැනෙනවා. ඔබ හොඳට මතක තියාගන්න මේ විශ්වයට දැනෙනවා මේ හැමදේම විශ්වයේ විසින් ඒකාන්තයෙන් ඔබව රැගෙන යන්න ඕනි નિયમિત තැනට රැගෙන යනවා. ඉතින් මේ සතිමත් වීමෙන් ඇතුළත වෙනසක් වෙනවා කියලා කියන්නේ ඕක තමයි අධ්‍යාත්මික ගම අධ්‍යාත්මික මඟ කියන්නේ. ඔක තමයි අධ්‍යාත්මිකත්වය කියන්නේ. ගොඩක් අය මේ අධ්‍යාත්මිකයි කියන වචනේ වුණාම හිතන්නේ අහසින් යන්න ඕනේ. ධානය තියෙන්න ඕනේ, සමාධි තියෙන්න ඕනේ, එරදි තියෙන්න ඕනේ. එච්චර පටුයි කියලාද හිතන් ඉන්නේ අධ්‍යාත්මය කියන එක. ඒකත් අධ්‍යාත්මයේ එක්තරා පැත්තක්. නමුත් අධ්‍යාත්මය කියන්නේ මේ තමන් ඇතුළතින් වෙන ආකල්පමය වෙනස. මේ සතිමත් බව තමයි මූලිකම අඩිතාලම මූලිකම කාරණය මේ අධ්‍යාත්මික මග මගේ මූලිකම අධියර ඒක තමයි. සතිමත් බවක් නැතුව කිසිම අධ්‍යාත්මික ගමනක් නැහැ. මයින්ඩ්ෆුල්නස් කියන මේ කාරණය නැතුව. ඉතින් ඒ නිසා අපි මේ කියා දෙන්නේ හෝඩියේ ඉඳලා. අධ්‍යාත්මික මග යන්න කැමති අයට. ඉතින් ඒ නිසා අපි ඇතුළතින් තමයි ආකල්පමය වෙනසක් හදාගන්න ඕනේ. ඒක තමයි අධ්‍යාත්මික මග කියලා කියන්නේ. ඉතින් මේක පුහුණු වුණාම Tamanට දැනෙන්න ගන්නවා කලින්ට වැඩිය මගේ ජීවිතයේ සැනසීමක් තියනවා කියලා. කලින්ට වැඩිය මගේ ජීවිතයේ සහනයෙන් ගෙවෙනවා කියලා එයාට දැනෙන්න ගන්නවා. දැන් මේ මම මේකට පොඩි උදාහරණයක් කියන්නම්. දැන් වැරදි කරපු අයට හිර දඬුවම් දෙනවනේ. ඉතින් ඒ හිරකාරයා Tamanට નિયમિત දඬුවම් කාලය ඉවර කරලා නැවත සමාජයට ඇවිල්ලා නැවතත් ඒ කෙනා ඒ වැරදි කරනවා ඔබ දන්න ඔබ අහලා ඇති දන්නවා ඇති සමාජයේ හිම සිද්ධි තියෙනවා. හිතෙන්නේ නැද්ද හිතිලා නැද්ද ඇයි එහෙම වෙන්නේ දඬුවම් දුන්නට හැදුනේ නැත්තේ ඇයි කියලා. ඒකට හේතුව තමයි ඒ අදාළ පුද්ගලයාට බාහිරින් දඬුවමක් දුන්නට එයාගේ ඇතුළතින් ආකල්පමය වෙනසක් වෙලා නැහැ. මේ ඇතුළත ආකල්පමය වෙනසක් වුණා නම් ඇත්තටම බාහිර දඬුවම් අවශ්‍යත් නැහැ. අවශ්‍යම නැහැ. අන්න ඒ වගේ තමයි මෙතන අපි මේ රණ්ඩු කරන්නේ බාහිරය අල්ලගෙනයි. ඒකයි අපිට කිසිම ස්ථීර විසඳුමක් එන්නේ නැත්තේ. නමුත් මේ ඇතුළතට එයා වෙනස් වෙන්න උත්සාහ කරොත් ඇතුළතින් ඇතුළත ආකල්පමය වෙනසක් වුණු ගමන් එයාට ප්‍රශ්නයක් නැතු වෙනවා. තව උපමාවක් කිව්වොත් උදාහරණයක් උපමාවක් දැන් ලෙඩක් වුණාට පස්සේ අපි ගොඩක් වෙලාවට කරන්නේ වේදනාවට වේදනානාශක බීලා ලෙඩේ යටපත් කරන එකනේ ඇත්තට මේක ලෙඩේ తాවකාලික සහනයක් වුණාට ස්ථීර විසඳුමක් නෙමෙයිනේ. ස්ථීර විසඳුමක් වෙන්න නම් අපි කරන්න ඕනේ ඒ ලෙඩේ රෝග ලක්ෂණ හරහා ගිහිල්ලා ලෙඩේ මූලය හොයන්න ඕනේ. ඔයලා ඒ ලෙඩේ මූලයට රෝග මූලයට තමයි වෙදකම් කරන්නේ. එහෙම වෙදකම් කළොත් <clears throat> සාර්ථක ප්‍රතිඵල තියෙනවා. එතකොට ලෙඩක් සනීප වෙන්නේ. එහෙම නැතුව රෝග ලක්ෂණ වලට වෙදකම් කළාට, බාහිරයට පේන දෙයට වෙදකම් කළාට කවදාවත් ලෙඩක් සනීප වෙන්නේ නැහැ. අන්න ඒ වගේ අපි මේ බාහිරයත් එක්ක අල්ලගෙන බාහිරය වෙනස් කරන්න ගියාට කවදාවත් අභ්‍යන්තර සාමයක් හෝ බාහිර සාමයක් උත්පාදනය වෙන්නේ නැහැ. ඇතුළතින් තමයි අපි සාමය උත්පාදනය කරගන්න ඕනේ. ඇතුළතයි අපේ වෙනසක් වෙන්න ඕනේ. ඉතින් මේ මෙතනදි මේ සතිමත් බව කියන එකත් ඔය ඔය සාමාන්‍ය ලෙඩකට කරන ක්‍රමවේදයටම ගන්න පුළුවන්. සතිමත් බව කියන්නේ මේ ලෝකේ තියෙන හොඳම හෙදකම. හෙදකම කියන්නේ වෙදකම නෙමෙයි. වෙදකම කියන්නේ ලෙඩක් හටගත්තට පස්සේ කරන දෙයක්. හෙදකම කියන්නේ ලෙඩක් එන්න කලින් පරිස්සම් වෙන එකක්. ඉතින් මේ සතිමත් බව කියන එක පුහුණු වීමෙන් වෙන්නේ මොකක්ද? දැනට තියෙනවා නම් මොනවා හරි ලෙඩ. කායික මානසික දුක් දුම්නස් ඒවටත් අපිට උත්තර තියෙනවා. ඒ වගේම සතිමත් බව පුහුණු වීමෙන් දැනට හට නොගත්තු දුක් දුම්නස් වලටත් අපිට උත්තරයක් දැනටමත් තියෙනවා. පෙර සූදානමක්. සමහර විට බොහෝ ලෙඩ රෝග දුක් දුම්නස් හටගන්නෙත් නෑ. හටගත්තත් අපිට සාර්ථකව මුණ දෙන්න පුළුවන්. ඒ නිසා සතිමත් බව කියන්නේ හරියට හෙදකම වගේ දෙයක්. වෛද්‍ය ලෝකයේ වෙදකමට වැඩිය හෙදකම තමයි ඇත්තටම මුල් තැන දීලා තියෙන්නේ. කවුරු හරි කෙනෙක් ලෙඩ හැදුනට පස්සේ බෙහෙත් කරනවට වැඩිය හොඳයි ලෙඩක් හැදෙන්නේ නැතුව පරිස්සම් වෙන එක. මේ සතිමත් භවෙන් කරන්න යන්න එහෙම දෙයක්. ඉතින් දැන් අපි මේ සතිමත් භව කියන එක පුහුණු කරගෙන යද්දී සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් අපි මේකට අමුතුවෙන්ම පේ වෙන්න ඕනි කියලා. ඒ කියන්නේ සිල් සමාදන් වෙන්න ඕනේ, බෞද්ධයෙක් වෙන්න ඕනේ, මහාන වෙන්න ඕනේ, පෝය වෙනකන් ඉන්න ඕනේ. මේම හිතෙන්න පුළුවන්. නමුත් ඇත්තටම මේ සතිමත් බව කියන එක පුහුණු කරන්න තියෙන්නේ එකම එක ලක්ෂණයයි. ඒ තමයි manussකම කියන ගුණය. ඉතින් manussකම කිව්වහම දැන් ඒකත් මොකද්ද කියලා ඔබට හිතෙනවා ඇති. ඉතින් බුදුරජාන් වහන්සේ කතා කරන්නේ මානව මනසට. මානව මනසටයි කතා කරන්නේ. මනසට ආගමක් කියලා දෙයක් නැහැ. ඔබ කොහේ හරි අහලා තියෙනවද ඉස්ලාමීය මනස, බෞද්ධ මනස, Hindu මනස එහෙම කියලා දෙයක්. එහෙම දේවල් මේ ලෝකේ නැහැ. මනසට ආගමක් නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ ආමන්ත්‍රණය කරන්නේ මානව මනසට. ඉතින් manussකම කියන එක තමයි අපිට තියෙන්න ඕනේ එකම ගුණය මේ වැඩේ කරන්න. manussකම කියන්නේ වෙන කිසිවක් නෙමෙයි. අපි මිනිස්සු කියලා දන්න එක. ඒ කියන්නේ මේ ලෝකේ ඕනම මිනිස්සෙකුට මේක කරන්න පුළුවන් කියන එක. කිසිම ભેදයක් නැතුව. ඉතින් මේ ඒ වගේම තව ප්‍රශ්නයක් වෙනවා සමහර අයට අපි මේක කොයි වෙලාවෙද පුහුණු කරන්න ඕන කියලා. ඇත්තටම සතිමත් බව කියන්නේ වර්තමාන මොහොතට අවදි වීම කියලානේ අපි කිව්වේ. සතිමත් බව කියන්නේ වර්තමානයට අවදි වෙන එක නම් අපිට යම් මොහොතකට අවදි වෙන්න පුළුවන් අපි හැරිලා ඉන්න වෙලාවට විතරයි. නිින්ද ගිහිල්ලා ඉන්න වෙලාවක ඒක කරන්න බෑනේ. ඉතින් ඔබ නිින්ද ගිහින් නැති ඇහැරිලා ඉන්න ඕනම වෙලාවක වර්තමානයට අවදි වෙන්න පුළුවන්. මොකද වර්තමානය කියන්නේ හැම මොහොතෙම පවතින දෙයක්. මේ ජීවිතය කියන්නේම වර්තමාන කාලයක් විතරයි. අපි හිතන් ඉන්නවා අතීතයක් අනාගතයක් කියලා එකක් තියෙනවා කියලා ඇත්තටම නෑ. අපි මුළු ජීවිත කාලෙම භුක්ති විඳින්නේ වර්තමාන කාලයක් විතරයි. හැම මොහොතකම තියෙන වර්තමානයක්. ඉතින් ඔය ඕනම මොහොතකට අවදි වුණොත් ඕනම මොහොතකට ඔබට පූර්ණ වශයෙන් අවධානය දෙන්න පුළුවන් වුණොත් පූර්ණ වශයෙන් දැනුවත් වෙන්න පුළුවන් වුණොත් ඒක තමයි සතිය. ඒ කියන්නේ සිහියෙන් ඉන්න පුළුවන් ඔබට ඒ ඕනම වෙලාවක. ඉතින් සාමාන්‍යයෙන් මේක ලේසි වැඩකුත් නෙමෙයි අමාරු වැඩකුත් නෙමෙයි කියලා කියන්න පුළුවන්. මොකද සාමාන්‍යයෙන් මනසක් ඔබ චුට්ටක් කල්පනා කරන්නකො සිහිය නැති වෙලාවක අපේ මනස මොන විදිහටද තියෙන්නේ කියලා. අපි ඒකට සාමාන්‍යයෙන් කියන්නේ වඳුරු මනසක් තියෙන්නේ කියලා මංකි මයින්ඩ් එකක්. වඳුරගේ ස්වභාවය බලන්නකෝ එයා පුදුම තරම් කලබලයි. එක තැනක රැඳිලා ඉන්නේ ඉතාම සුළු වෙලාවක්. එයාට රැඳිලා ඉන්න බෑ එක තැනක. අපේ මනසත් එහෙමයි. එක අරමුණක රැඳිලා ඉන්න පුරුද්දක් නැහැ. ඒකට හේතුව එක අරමුණකට ගියාට පස්සේ ඊටාම ඉක්මනින් මේ අරමුණ යාට නීරස වෙනවා. ඊට පස්සේ යාට අලුත් එකක් ඕන. ඉතින් මේකෙත් තියෙනවා ගැඹුරු කතාවක් කතා කරන්න. මම මේ වෙලාවේ මේක කතා කරන්න නැහැ. ඉතින් අපේ මනස මෙහෙම කලබල නිසා අපි මේ සතිමත් භාවයෙන් කරන්න හදන්නේ මනස ටිකක් සංසුන් කරන්න. මනස ටිකක් තැන්පත් කරන්න මේ කලබලය පොඩ්ඩක් අයින් කරගන්න. මොකද අපේ ජීවිතයට සාමකාමී බව සැනසුම කියන එක ගෙනල්ලා දෙන්න පුළුවන් අන්නේ සාමකාමී කම හරහා තමයි. ඒ සංසුන්කම හරහායි අපිට ජීවිත අවබෝධය කියන එක සතුටක් සැනසීමක් මොනවා හරි තියෙන අරමුණු තියනවා නම් මේ අරමුණු සාක්ෂාත් කරන්න පුළුවන් අන්න ඒ තැම්පත් මනසක් එක වැඩ කරද්දි තමයි. ඒක තමයි මේ සතිමත් භවෙන් අපි ගෙනල්ලා දෙන්න හදන්නේ. ඉතින් මේ මේ විදිහට මේ සතිමත් බව අපි පුරුදු පුහුණු කළොත් ඇත්තටම අර කලින් මතක් කළා වගේ Tamanට Tamanව මුණ ගැහෙන්න පටන් ගන්නවා. ඔබට ඔබ එක්ක යාළු වෙලා ජීවත් වෙන්න පුළුවන් වෙනවා. ඔබ ඔබේ ජීවිතයට ලං වෙන්න ගන්නවා. ඔබ ඔබ කවුද කියලා අඳුන ගන්න පටන් ගන්නවා. ඔබ ඔබට ආදරය කරන්න පටන් ගන්නවා. ඔබේ සැබෑ ස්වરૂපය තේරෙන්න පටන් ගන්නවා. ඉතින් මේක තමයි අධ්‍යාත්මයට මඟ. සතුට, සැනසීම, සාමය, සාමකාමී බව මේ සියලු ප්‍රතිඵලවලට මඟ තමයි මේක. ඔබට ඔබ මුණ ගැසීම. ඔබට ඔබ මුණ නොගැසෙන තාක්කල් ඔබ හිතන් ඉන්න කිසිම අරමුණක් සාක්ෂාත් වෙන්නේ නැහැ. මේක තමයි මානව මනසේ පරිණාමය කරා යන ගමන. ඉතින් අපි ඉදිරි වීඩියෝස් වලදී මේ සතිය ප්‍රායෝගිකව පුහුණු වෙන හැටි එදිනෙදා ජීවිතයට සක්මනකදී පරයන්කයේදී කාට හරියම සක්මන් පරයන්ක කරන්න පුළුවන් නම් එහෙම තැනකදී එහෙම නැත්නම් එදිනෙදා අපි මේ කරන සාමාන්‍ය වැඩකදී කොහොමද මේ සතිමත්කම ගලපගන්නේ කියලා අපි විස්තර සහිතව කතා කරමු. ඉතින් දැනට අපි කරේ මේ සතිමත් බව කියන ගැන පූර්ණ විස්තරයක්. ඉතින් ඔබට විශ්වාසයක් ගොඩනගෙන්න ඕනේ. ඔබේ සතුට සැනසීම හොයා යන ගමනට ඔබ විසින් අත්‍යන්ත වශයෙන්ම පුරුදු කළ යුතු එකම ගුණය මේ සතිමත් බව කියන එක ගැන ඔබට විශ්වාසයක් තියෙන්න ඕනේ. ඒ හරහා තමයි අපිට ඉදිරියට පුහුණුව කරගෙන යන්න පුළුවන්. ඉතින් අපි නැවතත් පුහුණු වීම සම්බන්ධයෙන් ඉදිරි වීඩියෝ එකකදී මුණ ගැසෙමු. තෙරුවන් සරණයි.